හොඳයි මේ අවස්ථාවේදී අපි රතන සූත්‍රයේ අටවෙනි ගාථාව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේ පතන සූත්‍රය සංගුණ, ධම්ගුණ, බුදුගුණ වර්ණනා කරමින් තුනරුවනේ වටිනාකම මේ ලෝක සත්‍යයට අවබෝධ කර දීමේ පරමාර්ථයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරපු උත්තරීතර සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ වටිනාකම කොච්චරද කියලා බැලුවොත් වර්තමානයේ ජීවත් වෙන අපට බුද්ධ ධම්ම සංඝ කියන තුනරුවනේ වටිනාකම මනාකොට අවබෝධ කර ගැනීමේ හැකියාව මේ සූත්‍රය තුල පවතිනවා. ගොඩාක් අවස්ථාවල අපේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියාට ධම් සරණේ සංඝ සරණේ ගියාට අපි අමතක වෙනවා අමතක කරනවා අමතක කරගෙන කටයුතු කරනවා කියන ස්වභාවයන් තුන ඇති වෙනවා මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවනේ වටිනාකම අමතක වෙනකොට තුනුරුවන කෙරෙහි තියෙන සීය අඩු වෙනකොට අපගේ චරිතවල ಗುಣධර්මවල අනන්ත අප්‍රමාණ අඩුපාඩුකම් සිද්ධ වෙනවා එහෙනම් සංඝයාට අපි යම්කිසි ගනුදෙනුවක් කරනකොට ආයතන 6 තුලින් ඒ සංඝයාගේ ගෞරවය ඒ වටිනාකම උන්වහන්සේලාට පිදිය යුතු ගෞරවය පිළිබඳව අවබෝධයක් ගෙන දෙන සූත්‍රයක් ඇටියට අපට මේ අටවෙනි ගාථාව කියන්න පුළුවන්. යටින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේයි අසම්ප කම්පියෝ මේ කියන්නේ ඉන්ද්‍රකීලයක් මේ ලෝකේ ඉටවුවා වාගේ සතර දිසාවේ වාතයට කම්පණය නොවන ආකාරයට මේ සංගයා ජීවත් වෙන බව මේ ගාථා රත්නය තුළින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද්ද ඉන්ද්‍රකීලය කියලා කියන්නේ? මහා මේඝ පර්වතයක් වාගේ ප්‍රමාණයක් පොළව යටට යවලා ඒ තරම් විශාල ගැඹුරු අතිවාරමක ඉඳලා උඩට ගත් එක. මේක ජල ගැල්මෙන්වත් සුලසුලඟෙන්වත් ගින්නෙන්වත් මේ ඉන්ද්‍රකීලයේ නම් වූ ශක්තිමත් දේ විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඒක සොලවන්න පුළුවන් කමක් නැහැ. පොළවේ ප්‍රමාණයෙන් 10න් 9ක් විතර යටට අත්තිවාරම වාගේ මේක උලක් වාගේ බස්සවලා තියෙනවා. ගොඩාක් දුරට අපි දන්නවා සමහර ගස්සේම උගල ගන්න බැරි වෙනකොට ගලවන්න බැරි වෙනකොට මේ වචනේ පාවිච්චි කරනවා ඉන්ද්‍රකීලයා පගේ අයියයි කියලා. ඒ කියන්නේ ගොඩාක් ගැඹුරින් අත්විවරම දාලා සලව ගන්න බැරි විදියට සෙලවෙන්නේ නැති විදියට නිර්මාණයක් අදලා තිබුණොත් මේ වචනය අපි පාවිච්චි කරනවා. අපගේ ජීවිතවල අපට හොඳට මතක තියෙන අවස්ථා තමයි අවබෝධය නැති වෙනකොට සීය අඩු වෙනකොට අපේ වචන වලින් ක්‍රියාවෙන් සිතවිලි වලින් අනන්ත අප්‍රමාණ අඩුපාඩු සිද්ධ වෙනවා මේ ලෝකයේ මිනිසත් භවයට හේතුවත් ඒ අඩුපාඩුමයි අද අපි කායික වශයෙන් දුක් විඳිනවා මානසික වශයෙන් දුක් විඳිනවා මේ දෙකටම හේතුව අපේ සිත කය වචනය කියන තුන් දොරේ අඩුපාඩුයි භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් පිළිඹු කරන්නේ යම්කිසි කෙනෙක් මේ ලෝකේ සංඝ බවට පත් වෙන්න ඕනේද? ආර්ය જાතියේ ඉපදෙන්නට ඕනේද? එයා ඉන්ද්‍රකීලයක් වාගේ මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. එහෙම ඉන්නවා නම් ඒ ගුණය සංඝයාගේ ගුණයක් වශයෙන් ඒ සත්‍ය බලයෙන් එයා සුවපත් වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ මේ ඉන්ද්‍රකීලයක් වාගේ ජීවත් වෙන චරිතය මේ බඹයක් විතර උස තියෙන කය තුල නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. අපි ඇසෙන් මේ ලෝකෙ දිහා බලනකොට කොච්චරනම් කම්පන අපට ඇති වෙනවද? ලෝභ, ద్వේෂ, මෝහ, රාග මොනතරම් ඇති වෙනවද? එහෙනම් මේ ඇසේ අඩුව නිසා ඒ ඇසේ තියෙන අසත්පුරුෂ ගුණධර්ම නිසා අපි රාගයෙන් බැලුවා, ද්වේෂයෙන් බැලුවා, ලෝභයෙන් බැලුවා, වෛරයෙන් බැලුවා. වාග්යතුන් වහන්සේ චතුබ්බේ වාතේයි අසම්පකම්පියෝ කියන තථාගත පණිවිඩය තුලින් උන්වහන්සේ ලෝකෙට දේශනා කරන්නේ ආර්ය සංගයා සතර දිසාවේ වාතයට කම්පණය වෙන්නේ නැහැ. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ සතර දිසාවේ වාතය ගැන පමණක් කතා කරන්නේ? නිදිත දිග, ඊසාන දිග, ගිනිකොන ඇයි මේ දිසාවල් උන්වහන්සේ සාකච්ඡා නොකළේ? දිසාවල් 8ක් තියෙද්දී භාග්‍යතුන් වහන්සේ මේ සතර දිසාව පමණක් ඇයි උපමාවකට ගත්තේ කියලා බලනකොට මේ ලෝකේ වාතය අට දිසාවකින් අමනවා වුණත් මේ වාතය නෙමෙයි මෙතන උපමාවට අරන් තියෙන්නේ මේකේ ලෝකෝත්තර පණිවිඩයක් තියෙනවා එහෙනම් අපි දන්නවා නිරිත දිග සුලං ඊසාන දිග සුලං එහෙනම් මේ මෝසන් සුලං මේ සුලං වර්ග හට ආකාරයකින් අමනවා භාග්‍යතුන් වහන්සේ විශේෂ සුලං ಜಾති හතරක් ගැන කියනවා එහෙනම් මේ කියන්නේ ඇත්තටම සුලං නෙමෙයි සුලං උපමා කොට ගත්තා වූ ලෝකෝත්තර පණිවිඩයක්. ඒක තමයි සතර ආකාර සතරමා භූතයෝ. එනම් යම්කිසි ඉන්ද්‍රකීලයක් වාගේ ිටවපු යම්කිසි විඥානයකට ආර්ය චරිතයකට කම්පන මට්ටම් අතරක් ඇදෙනවා ඒ කම්පන මට්ටම් තමයි පඨවි මට්ටමේ කම්පනය වායෝ මට්ටමේ කම්පනය තේජෝ මට්ටමේ කම්පනය වායෝ මට්ටමේ කම්පණය. එහෙනම් පඨවි ආපෝ වායෝ තේජෝ කියන මේ සතර ආකාර කම්පනයක් පවතිනවා. ඒකට තමයි චතුප්පි වාතේයි අසම්පකම්පියෝ. සතර දිසාවේ වාතෙන් කම්පණයටපත් නොවේ කියලා කියනවා. ඇයි තථාගතයන් වහන්සේ මේ සතරමා භූතයාට මේ වාතය කියලා කිව්වේ? මේ වාතයෙන් කම්පණය වෙන්නේ නැහැ කියන මේ වාතය කියන වචනේ පාවිච්චි කළේ තරංගය කියන වචනේ එතනට ගැලපෙන්නේ නැති නිසා. දැන් බලන්න අපි අපේ ඇස් වලින් යම්කිසි නාමයක් රූපයක් වියා බලලා ඇලීමක් ගැටීමක් බැඳීමක් ලෝභයක් ද්වේෂයක් රාගයක් මෝහයක් ඇති වෙනවා නම් ඇත්තටම ඒ පටවි ධාතුව ඒ නාම රූපය අපේ ඇස් වලට වැදුනද නැහනේ තරංගයකින් තමයි ඇතුළුනේ තරංගයකින් තමයි මේ කම්පණය ඇති උනේ මේ ක්ලේශ ධර්මයන් නිර්වාණ ධර්මයන් ඇති උනේ කම්පනයක් මුල් කරගෙන මේ ක්‍රමවේදයේ දිහා බලනකොට අපට පේනවා මේ පටවි කිසිම දෙයක් පටවි මට්ටමින් අපට ගනුදෙනු වෙන්නේ පටවියක් පටවි මට්ටමින් අපට බලපෑම් ඇති කරන්නේ පටවියක් අපට බලපෑම් ඇති කරන්නේ ඒ තරංග මට්ටම් වලින් ඒක තුල තියෙන ලස්සනෙන් අපිට කම්පණය ඇති කරනවා ඒක තුල තියෙන ගැටීමෙන් ඇලීමෙන් කම්පණය ඇති කරනවා ඒ භාණ්ඩය තුල තියෙන වටිනාකමින් කම්පණය ඇති කරනවා පරණ කැඩිච්ච සරප්පුවක් කවුරුරි කෙනෙක්ගේ නැති වුණා නම් අනේ කමන්නෑ ඒක පාවිච්චි කළා තුන් හතර පොලකම කැඩිලා ඉරිලා වැඩක් නැහැ කියලා අත්හරිනවා රුපියල් 4000 දීලා අලුත් සරප්පුවක් ගෙනල්ලා මේ දාගෙන ආවා විතරයි නැති වුණොත් එයාගේ මුළු ජීවිත කාලෙම කැප කරනවා ඒ සරප්පු දෙක නැවත සොයා ගන්නට. එයා කල්පනා කරනවා මේ සරප්පු දෙකට උනේ මොනවද? මේ සරප්පු දෙක මේ ස්ථානෙන් පිටව ගියේ කොහමද? කවුද ගත්තේ? කොහමද ගත්තේ? තොරතුරු විමසලා සෑහෙන දුරට මාන්සියට විඩාවටපත් වෙනවා. එහෙනම් මේ ඇස් දෙකට ඇත්තටම පරිසම් දෙන්නේ ඝනදෙනු කරවන්නේ ඒ පටවියද කියලා බැලුවාම නෑ පටවිය තුලින් නික්මුණා වූ තරංගය තුලින් තමයි මේ සෑම ධර්ම කාරණාවක්ම අටගන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා ආපෝ මට්ටමින් තියෙන යම්කිසි භාණ්ඩයක් තිබුණාම ඒ ආපෝ මට්ටමේ තියෙන සෙනෙහසින් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ගොඩනැගිච්ච මොනාර දෙයක් තියෙනවා නම් ඇත්තටම එයාගෙන් නෙමෙයි ප්‍රශ්නේ ඉන්නේ එයා පිළිබඳ තියෙන බැඳීම නිසායි ප්‍රශ්නේ ඇති වෙන්නේ. එහෙනම් මේකත් තරංගයකින් තමයි පරිසම් දෙන්නේ. ගොඩාක් හිතවත් කෙනෙක්, ගොඩාක් ලෙන්ගතු කෙනෙක් අපෙන් වෙන් වෙලා ගියාම අපට දුක දැනෙනවා. ඇස්වල කඳුළු පිරීලා, අදවත ගැහෙනවා, කන්න බෑ, බොන්න බෑ, නිදා ගන්න බෑ, වේදනාවෙන් පෙළෙනවා. ඇත්තටම එයාගෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා පිළිබඳ තියෙනා වූ සෙනෙහසේ තරංගේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකයේ පුද්ගලයෝ ඔක්කොම එකම ස්වરૂපයක් ගත්තට එයා තුලින් ඇතිවෙනා වූ කම්පනය තරංගය අපට වේදනාව දුක ඇඬීම වැළපීම දක්නිටි කෑම ගෙනත් දෙනවා එහෙනම් මේ ආකාරයෙන් බලනකොට අපට පැහැදිලිව පේනවා යම්කිසි කෙනෙක් වාතයෙන් එනවා නම් පණිවිඩයක් ඇහෙනකොට කැළඹිලා ඉවරයි වචනයක් මේ කනට ඇතුල් වෙනකොට මුළු කයම වෙවුලනවා තරාව වෛරය කෝපය ඕලගෙන ඉන්න බෑ තමන්ගේ උත්තරවල තියෙන යථාර්ථය දකින්නේ එහෙනම් මේ සතර දිශාවෙන් එන වාතය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූතය ගනුදෙනු කරන්නේ වායෝ මට්ටමින්. තරංගයක් කියලා කියන්නේ වායෝ ධාතුවක්. එහෙනම් මේ තරංග මට්ටමින් අපගේ අසකන දිව නාසය සමසිතට බලපෑම් ඇති කරලා කම්පනයක් පීඩනයක් ඇති කරලා දුක සැප ගෙනල්ලා දීලා කුසල් අකුසල් වඩලා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති කරනවා මේ ධර්මතාවය තමයි භාග්‍යතුන් වහන්සේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේයි අසම්පකම්පියෝ එනම් මේ ගාථා රත්නය තුලින් අපට ගොඩාක් පැහැදිලි වෙනවා අපගේ ආයතන අයට කර්මයක් පරිසම් දෙන්නේ ඝනදෙනුවා පරිසම් දෙන්නේ මේ සතර ආකාර වායෝ මට්ටමේ තරංග වලින්. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කොහමදයි කියලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා තතුපමං සප්පුරිසං වදාමේ යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති ඒ ආර්ය මාර්ගයේ යන සත්පුරුෂයේ ජීවත් වෙන්නේ කොහොමද මේ සතර දිශාවෙන් අමන්නා වූ සතර ආකාර වාතයට කම්පණය වෙන්නේ වාටි වෙලා ඉන්නකොට අපට තේජෝ මට්ටමින් සිටිවිල්ලක් එනවා. ඇයි මට හැමෝම දොස් කියන්නේ? ඇයි මට නිନ୍ଦා කරන්නේ? ඇයි මට අවනම් කරන්නේ? ප්‍රසිද්ධියේ මට කරන ගෞරව අගෞරවය නින්දාව මට දරාගෙන ඉන්න බෑ කියලා මේ සිත කැළඹෙනවා. මේ සිත කම්පණයටපත් වෙනවා. මේ සිත নানা ප්‍රකාර විදියට සිටිවිලි ඇති කරලා පැය ගණන් කල්පනා කරලා බන්ධනාගාරයේ වදකයාට බාර දුන්නා වාගේ මුළු කයම මෙයා රිදවනවා වේදනාවටපත් කරනවා එහෙනම් අපගේ චෛතසිකය අපට විශාල දුකක් වේදනාවක් වුණා නේද අපගේ සිතම අපට දැන් කරදරයක් වුණා නේද? අපි සිතන සිතවිල්ලම අපට මේ තරම් රිදවීමක් බවට කම්පනයක් දුකක් බවට පත් වුණා නේද? එහෙනම් අපට එන්න පුළුවන් වේදනා පීඩනකාරී මට්ටම් අතරක් තියෙනවා. ඒක තමයි පඨවි මට්ටම, ආපෝ මට්ටම, වායෝ මට්ටම, තේජෝ මට්ටම. එහෙනම් මේ සතර ආකාර පීඩන වලට ඔරොත්තු දෙන මට්ටම අපි හදන්න ඕනේ. එහෙම හදන්න බැරි නම් අපි දකින්නකොට කැළඹෙනවා නම් ඇඟීමක් ඇති වෙනකොට කැළඹෙනවා නම් යමක් ඇහෙනකොට කැළඹෙනවා නම් සිතේ සිටවිල්ල සිතෙනකොට කැළඹෙනවා නම් අපි ඉන්ද්‍රකීලයක් නෙමේ අපි සරුංගලයක් වාගේ උලන් ගාන ගාන දිශාවට තෙරපිලා තල්ලු වෙලා යනවා එක ස්ථානයක කෙලින් ඉන්න බෑ එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ධර්මය මේ ලෝක සත්වයාටම නිවීමේ පණිවිඩයම් මේක තුල කමඨාණක් දේශනා කරනවා ඒ කමඨාණ තමයි අපි මේ ඇස් වලින් දකින සෑම නාමයක් රූපයක් තුලින් කම්පනයක් ඇති නොවන විදියට වග බලා ගන්න ඕනේ. ඇස්වලට පේන සෑම නාමයක් රූපයක් තුලින් ඇලීම ගැටීම නැතුව අපි පරිස්සම් කරගන්නට ඕනේ. ඇස්වලට පේන සෑම නාමයක් රූපයක් නිසා රාගය, වෛරය, ලෝභය, ద్వේෂය, පලිගැනීම ඇති නොවෙන්නට සිය පවත්වන්න ඕනේ. මේ ආකාරයෙන් අපගේ ඇස අපිට පරිස්සම් කරන්න පුළුවන් මේ දකින දකින හැම නාම රූපවලින් මේ පරිස්සම අපිට ඇති කරගන්න පුළුවන් නම් අපි දැන් ආරක්ෂිතව ඉන්නවා. ඒ කියන්නේ පටවිය කියන දිශාවෙන් එන වාතයට මේ ඉන්ද්‍රකීලය ඔරොත්තු දෙනවා. පටවියෙන් එන සෑම පීඩනයක් කම්පනයක්ම මේ ඉන්ද්‍රකීලයට ඔරොත්තු දෙනවා කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ඥාතියෝ මතක් වෙනවා දෙමෝපියෝ මතක් වෙනවා දූ දරුවෝ මතක් වෙනවා මේම මතක් වෙනකොට ඒ ඇඟීම අපට දරාගෙන ඉන්න බෑ ස්ථානයෙන් යන්න හිතෙනවා ඒ අය දැක බලා ගන්න හිතෙනවා ඒ අය ඉන්න දිශාව දිහා බලාගෙන ඉන්නවා ඒ කාලේ වෙච්ච සිතුවීම් කල්පනා කර කර මුළු කයම දවනවා වේදනාවටපත් කරනවා. ඒ කියන්නේ තාම ආපෝ මට්ටමේ දිශාවේ වාතයට ඔරොත්තු දෙන්නේ කියන එක. ආපෝ මට්ටමින් එන දිශාවේ වාතයට මේ ඉන්ද්‍රකීලය සැලවෙනවා. අත්තිවාරමත් එක්ක එල්ලෙනවා. මෙයා තාම ශක්තිමත් වෙලා නැහැ. ඇඟීම් ඇති වෙනකොට ආදරයේ සෙනෙහස ඇති වෙනකොට ඒ අය මතක් වෙනකොට මේ කයට වේදනාව දුක සාංකාව දැනෙනකොට අපි කල්පනා කරන්න ඕනේ මම කොච්චර මේ සසරට බැඳිලාද මම කොච්චර මේ දුකට වසී වෙලාද වහල් වෙලාද මම තරම් මේ ලෝකේ බැඳීම් වලින් ඉන්න කෙනෙක් නෑ මේකේ යථාර්ථය දකින්න ඕනේ අපි ලබාපු මිනිසත් භවයේ සෑම තප්පරය ගානේ අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ ඇඟීම් වලට වාල් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි අපිට ඇඟීම් මට්ටම් දෙකක් තියෙනවා එකක් තමයි සත්ව මට්ටමෙන් පණ ඇති මට්ටමෙන් තවත් එකක් තමයි භෞතික මට්ටමෙන් පණ නැති මට්ටමෙන් මාගේ දුරකතනය හොරකම් කරලා අනේ අපරාධ රුපියල් 3000ක දුරකතනය නැති වුණා කවුද දන්නේ ගත්තේ කියලා මාස ගණන් කල්පනා කර කර දුක් වෙනවා නම් නිතර නිතර ඒ ගැන කල්පනා කර කර වේදනාව විඳිනවා නම් කල්පනා කරලා බලන්න අපි භෞතික සෙනෙහසට අවුවෙලා තාම අපි ඇඟීම් වලට වහල් වෙනවා ඒක භෞතිකයේ තුලිනුත් තාම පවතිනවා ඒ වගේම තමයි අපි ස්ථානයට බැඳිලා ස්ථානයේ අලංකාරයට බැඳිලා ගස් කොළන් වලට බැඳිලා ගොඩනැගිලි වලට බැඳිලා ඒ කියන්නේ තාම අපේ භෞතික නාම රූප කෙරේ ඇගීම් වලට අවු වෙනවා තාම අපගේ බඹයක් විතර උස තියෙන මේ කයේ ඉන්ද්‍රකීලය ශක්තිමත් වෙලා නැහැ තාම මෙයා සැලවෙනවා එහෙනම් ආපෝ කියන ඒ ඇඟීමෙන් යුක්ත ඒ තරංගයෙන් ඇතිවෙනා වූ කම්පණයට මෙයා තාම සෙලවෙනවා තාම සෙලවනු ලබනවා එහෙනම් මේ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේගේ මේ ගාථා රත්නය තුළින් අවබෝධ කරගන්නට අවශ්‍යයි තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ගාථා රත්නය දෙවනි මට්ටමේ වාතය කුමක්ද කියන එක අපි අවබෝධ කරගත්තා. ඒක තමයි ආපෝ මට්ටමේ වාතය. සෙනෙහස ඇඟීම ආදරය කරුණාව කියන මේ ලෞකික දේවල් තුළින් ගොඩනගෙනා වූ කම්පණය ඒ පීඩණය තමයි දෙවනි මට්ටමේ වාතය මේකෙන් නිදහස් වෙන්න ඕනේ මේකට ඔරොත්තු දෙන මානසිකත්වය අදන්න ඕනේ. එහෙම නැත්නම් මේ වාතයට කම්පණය වෙලා මුදුන් මුලත් එක්ක මේ ගහ ඉදිරිලා යනවා. ඒ කියන්නේ අපේ චරිතය සම්පූර්ණ භවගාමි වෙනවා. ලෞකික වෙනවා. අපගේ පාරමිතා අපගේ සීලය විනය ඔක්කොම ඉදිරිලා විසිරිලා ඇදගෙන වැටෙනවා ඒ කියන්නේ කෙලෙස් වලට මගුල් සක් වලට එයා වැටෙනවා තුන්වෙනි වාතය තමයි මේ අපේ කනට ලැබෙන වචන වචනයක් ඇහෙනකොට අපි කෑ ගන්නවා නම් උඩපයින්නවා නම් කැළඹෙනවා නම් තරහා යනවා නම් ලෝභ ద్వේස මෝහ වෛර ඇති වෙනවා නම් රාග නිස්පාදනය වෙනවා නම් ඒ කියන්නේ තුන්වෙනි වාතයට මේ ඉන්ද්‍රකීලය නම් වූ කය කම්පණයටපත් වෙනවා මේ කයට දරා ගන්න බෑ මේ වචන වලින් එන්නා වූ මේ වාතයේ පීඩණය මෙයා දෙදරුම් කරනවා එනම් චතුප්පි වාතේ අසම්ප කම්පියෝ කියන තථාගත පණිවිඩය ගොඩාක් ගැඹුරු පණිවිඩයක් එහෙනම් මේ ආකාරයට මේ කනට ලැබෙන සෑම වචනයක් තුළින්ම අනිත්‍ය දකින්න ඕනේ යම්කිසි වචනයක් ඇහෙනවා නම් ඒ වචනය අපි ඇයි කුසලයක් කරගන්නේ නැත්තේ පිනක් කරගන්නේ නැත්තේ කාටවත් කතා කරන්නේ නැති කෙනෙක් මට කතා කරනවා එහෙනම් මට වටිනාකමක් ලැබිලා එයාගේ මෛත්‍රිය කරුණාව දයාව මට ලැබිලා ඇයි කාටවත් කතා කළේ නැහැ මටමයි කතා කළේ එහෙනම් මේ වගේ ඇයෙන වචනවල් අපි ඇයි යාපත්ව ඉතන් නැත්තේ? ඒක කමඨාන් වශයෙන් ඉතන් නැත්තේ. භාවනාන යෝගිව සීයෙන් ශ්‍රවණය කරන්නේ නැත්තේ. එහෙනම් මේ වාතයට කම්පණය වෙන ස්වභාවය තාම පවතිනවා. අපි අපගේ ජීවිතය මේ වාතයෙන් පරිස්සම් කරගන්න ඕනේ මේ වාතයෙන් නිදහස් කරගන්න ඕනේ ඒකට අදාළ කටයුතු වල දෛනිකව නිරත වෙන්න ඕනේ එහෙනම් අපි අපගේ කන් වලට ඇයෙන ශබ්දය තුලින් කම්පණය නොවි අපගේ විඥානය ලෝකෝත්තරව පරිස්සම් කරනවා නම් කමඨානේ භාවනාවේ නිරත වෙලා 100න් ඉන්නවා නම් ඇයෙන සෑම වචනයක්ම ලෝකෝත්තරව විසඳනවා නම් උත්තර දෙනවා නම් අපි මේ තුන්වෙනි වාතයටත් කම්පණය වෙන්නේ නැහැ අපිව කම්පා කරන්න බෑ මේ තුන්වෙනි වාතයට මේම නෙමෙයි කොම කෑ ගාලා කොයි විදියට කතා කරුවත් එක ඉසකෙස් ගාක්වත් වමට දකුණට ඇරෙන්නෙත් නෑ උතුරට දකුණට නැවෙන්නෙත් නෑ ඇයි මේකේ ශක්තිමත් භාවය ගොඩාක් ඉහළ මට්ටමක පවතිනවා එහෙනම් අපි දැක්කා මේ තුන් ආකාර වාතය සතරවෙනි ආකාරයේ වාතය තමයි අපි කට පියාගෙන නිස්සබ්දතාවය තුළ සිටියට ඇස් වසාගෙන නිස්සබ්දතාවයේ සිටියට කනට පුළුන් කොටාගෙන සිටියට මේ සිත කියන මේ දොරටුව අපට වාන්න පුළුවන් කමක් නැහැ. හැම ආයතනයකටම දොරටුවක් තියෙනවා වැව්වාම ඒක නතර වෙනවා. හැබැයි මේ සිත කියන දොරටුව විවෘත ස්ථානික තියෙන භූමියක් වාගේ මුඩු බිමක් වාගේ වැටකුත් නෑ ගේකුත් නෑ දොරකුත් නෑ එහෙනම් ඕනම සත්වයකට ඇතුල් වෙන්න පුළුවන් පිටත් වෙන්න පුළුවන් මේ වාගේ ස්වභාවයකින් යුක්තයි අපගේ සිත එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ සිත කියන මේ ආයතනය මේ ආකාර විවෘතව තියෙන නිසා අපිට එක එක ඒවා කල්පනා වෙනවා. බොළඳ දේවල් කල්පනා වෙනවා. තෘෂ්ණා අධික දේවල් කල්පනා වෙනවා. වෛර දේවල් කල්පනා වෙනවා. ලාභ සත්කාර පිළිබඳ ලෝභ දේවල් කල්පනා වෙනවා. අපගේ සිත යම් යම් ආකාරයකට මේ නාම රූපත් එක්ක මනෝ සංචේත නිර්මාණය කරනවද ඒ සෑම තප්පරය ගානේ ඒ චෛතසිකය ගානේ මේ සිත මේ අතරවෙනි වාතයට කම්පණය වෙනවා ආලෝක ධාතුවට කම්පණය වෙනවා චෛතසිකයට කම්පණය වෙනවා ඉන්ද්‍රකීලයේ තුන් පැත්තක් ශක්තිමත් වුණාට අතරවෙනි පැත්ත අරියට ශක්තිමත් වෙලා නැහැ ඒ පැත්ත දුර්වලයි එහෙනම් අපේ ජීවිතය දිහා බලනකොට අපට පෑදිලිව පේන එක කාරණාවක් තමයි මේ විඥාණයට මේ බඹයක් විතර උස තියෙන මේ කයට සතර ආකාරයේ පීඩනයක් එනවා සතර වායුවේ කම්පණයට තමයි මේ සෑම ඇලීමක් ගැටීමක්ම වෛරයක්ම ක්‍රෝධයක්ම ලෝභයක්ම ද්වේෂයක්ම ඇති වෙලා තියෙන්නේ එහෙනම් අපි අද ඉඳලා මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදියට යම්කිසි කෙනෙක් කමඨාන් වඩලා සතරමා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච තරංග වලින් ඇතිවෙන සතර ආකාර වාතයට කම්පණය නොවි එයා මාගේ සරණ යනවා නම් ධර්මයේ සරණ යනවා නම් සංඝයාගේ සරණ යනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා තුළ සංඝ ගුණ තියෙනවා ඉදම්පි සංඝේ රතනං පණීතං මේ ඒ ශ්‍රාවකයා තුළ පවතින සංඝ ගුණයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපේ ජීවිතය තුළ අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ බඹයක් විතර උස තියෙන මේ ආයතන අයක් නිර්මාණය වෙච්ච මේ බඹය එහෙම නැත්නම් මේ කය මේ භෞතික ලෝකය මේ සතර වාතයෙන් කම්පණයෙන් නිදහස් කරවන්නට සතර ආකාරයේ පීඩණයෙන් මෙයව මුදවා ගන්නට භාවනානුයෝගීව චිත්තානුපස්සනාවේ තිබීමේ වගකීම අද අපි සතු වුණා මේ ගාථා රත්නය තුලින් එහෙනම් මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය තව පොඩ්ඩක් ඉහළට ගින් බැලුවොත් මේකෙම තවත් පැත්තක් අපි ගවේෂණයටපත් වුණොත් කුමක්ද මේ සතර ආකාර වාතය චතුබ්බේ වාත මොකද්ද කියලා බලනකොට මේ කියන්නේ සතර සටිපට්ඨානය මේ සතර සටිපට්ඨාණයට කම්පණය නොවුණු සිතක් මේ ලෝකේ නැහැ ඉන්ද්‍ර කීලයක් නැහැ මේ හැම එකක්ම කම්පණයටපත් වෙනවා ඒ ඉන්ද්‍ර කීලය නිසි ලෙස ස්ථාපිත කරලා නැත්නම් කණුවක් කණුවක් කියන පළියට ශක්තිමත් නැහැ. ඒක ඊට වෙන ක්‍රමවේදයට අනුව ඒක බෝගත වෙලා තියෙන අදිගාන බඹගානට අනුව තමයි ඒක ගොඩාක් ශක්තිමත් කියලා අපට තීරණය කරන්න වෙන්නේ. එහෙනම් චතුබ්බේ වාතේ යසම්ප කම්පියෝ කියලා කියන්නේ අපේ කයට තියෙන ප්‍රශ්න ගැටලු නිසා අපි කම්පණයටපත් වෙනවා. අපේ කයේ තියෙන වේදනාව නිසා අපි කම්පණයටපත් වෙනවා. මේ ප්‍රශ්න කරදර වලට පිළිතුරු හොයා ගන්න බැරුව අපගේ ඔළුව විකාර වෙලා අපි කම්පණයටපත් වෙනවා මේ ප්‍රශ්න හැම එකක්ම කායික විඩාව වේසමාංශිය කයේ තියෙන ලෙඩ රෝග වේදනා දුක් කරදර කම්කටොළු මේ හැම එකක්ම කල්පනා කරලා සිතින් කම්පණය වෙනවා එහෙනම් මේ ලෝකේ සතර සතිපට්ඨානය මේ හැම ප්‍රශ්නයක්ම අපට නිර්වචනය කරලා දෙයි මේ කමඨාන අපට වඩා ගැඹුරුම් පැහැදිලි කරලා දෙයි එහෙනම් චතුබ්බේ වාතේ අසම්ප කම්පියෝ කියලා කියන්නේ කායික වශයෙන් අපි කම්පණයටපත් නොවිය යුතුයි කයේ තියෙන ලෙඩ රෝග කැක්කුම් අමාරුකම් වලදී අපි කම්පණයටපත් නොවිය යුතුයි අපගේ ජීවිතය තුළ කායානුපස්සනාව කරනකොටගෙන අපේ නිෂ්කලංක විය යුතුයි, තම්පත් විය යුතුයි, ඒ කම්පණය නිදාස විය යුතුයි. එහෙනම් මේ ඉන්ද්‍ර කීලයට අමන එක වාතයක් මේ බඹයක් විතර උස තියෙන මේ කායික වාතය කායික පීඩනයේ කම්පණය ඊළඟ දිශාවෙන් එන වාතය තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කයේ පවතින වේදනාව කියන කම්පණයම නැත්තම් වාතය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සේක මේ ලෝකයේ කිසිම දෙයක් හොයන්න යන්න එපා බඹය හොයා ගන්න. එහෙනම් සතර දිසාවේ වාතය අපට ලෝකේ හොයන්න පුළුවන් කමක් නෑ නේද? එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන්න ඕනේ මේ සතර ආකාර කම්පණය එහෙම නැත්නම් වාතය. එහෙනම් දෙවනි වාතය තමයි මේ වේදනාව තුලින් අටගන්නා වූ කම්පණය වාතය. දත් කැක්කොම් විසේ කැක්කොම් කනේ කැක්කොම් බඩේ කැක්කොම් පපුවේ කැක්කොම් දනිස් කැක්කොම් කොන්දේ කැක්කොම් අන්න අපි කම්පණයටපත් වෙන්නේ නැද්ද මොන භාවනාවද මොන ධර්මදේශනාවද මේක ඉන්න බෑ මේක හමාරුයි එහෙනම් මේ විදිහට කැළඹෙලා අපි විරසක වෙනවා නම් වෛරය නිර්මාණය කරගන්නවා නම් ඒ සෑම අවස්ථාවක් තුළම මේ වේදනාවකින් මේ වාතයට අපි කම්පණය වුණා මේ ඉන්ද්‍රකීලයේ සෙලුණා කියලා අපි දැනගන්නට අවශ්‍යයි අද වර්තමානයේ මේ වේදනාව දුක කියන මේ වාතයට කම්පණය නොවෙච්ච කෙනෙක් නෑ සෑම කෙනෙක්ම මේ වාතයට කම්පණය වෙනවා ඒ අය කම්පණයටපත් වෙලා ඒ අය විශාල වශයෙන් මේක තුලින් දුක නිර්මාණය කරගන්නවා හේතුව දුකට කම්පණය වෙන්න වෙන්න දුක වැඩි වෙනවා සැපට කම්පණය වෙන්න වෙන්න සැප වැඩි වෙනවා මේක මේ ලෝකයේ තියෙන විශ්ව නීතියක් එනම් මේ කය තුල පවතින මේ දුක එහෙම නැත්නම් වේදනාව කියන වාතයට මේ ලෝක සත්‍යය කම්පණය වෙන බව අපට පැහැදිලියි ඒ වගේ තමයි මේ දුක ඇති වෙන්නේ ඇයි මේ කරදර එන්නේ ඇයි මේ කයේ මේ වගේ ප්‍රශ්න තියෙන්නේ ඇයි කියන මේවා ගැන එයා සිතනවා ඒ සිතන එක දැන් කම්පනයක් නෙමෙයිද? නිින්ද යන්නේ නැහැ. රාදවල් දෙකේ කල්පනා කරනවා. ඇයි අපේ ලොකුහාඳුර මට මේම කළේ? ඇයි මේම කතා කළේ? මට නිিন্দা කළා. ප්‍රසිද්ධිය මට අගෞරව කළා. ඇයි එහෙම කළේ? මං කොච්චර ගරු කළාද? මට ඇයි මේම කළේ කියලා රාදවල් දෙකේම වාඩි වෙලා කල්පනා කරනවා. නිින්ද යන්නේ නැහැ. එහෙනම් ගොඩාක් ආදරේ තියෙන කෙනෙකුට නේද චෝදනාවක් කරන්නේ ආවාදයක් අනුශාසනාව කරන්නේ හේතුව ගොඩාක් ආදරේ නම් එයා ඇදෙන්න ඕනේ කියන බලාපොරොත්තුව තියෙනවා. එයා තුළ යාපත් ಗುಣධර්ම තියෙන්න ඕනේ කියන බලාපොරොත්තුව තියෙනවා. Tamanටත් වඩා එයාගේ ಗುಣධර්ම පිරීලා ගෝලයාට ගුරුවරයා වඳින ඒ මානසිකත්වය ඇදෙන්න ඕනේ. ගුරුවරයා ගෝලයා දැකලා ගරු කරන ඒ ප්‍රීතියේ සන්තෝෂයේ භුක්ති විඳින්නට ගුරුවරයා කැමති. ඒ නිසා ගෝලයා ගුරුවරයාට වඩා උත්මයෙක් බවට පත් කරන්න තමයි ඒ අවවාද අනුශාසනා ඒ තරවටු හැම එකක්ම නිතර නිතර දෙන්නේ මේ යථාර්ථය දැක්කේ නෑ මේ යථාර්ථය දැක්කාම යාට සන්තෝෂ වෙනවා කාටවත් නැති චෝදනා මට එන්නේ මං කෙරේ විශේෂ ඇලීමක් තියෙනවා විශේෂ වටිනාකමක් තියෙනවා මා කෙරේ විශේෂ අවදානමක් තියෙනවා එහෙනම් සෑම චෝදනාවක්ම සෑම අවවාදයක්ම සෑම කමඨාණක්ම මා කෙරේ විශේෂ අවධානයෙන් කටයුතු කරන බව පිළිඹු කරනවා. එහෙනම් ඒක තුළින් තමන්ගේ ಗುಣ වැඩෙනවා මිසක් ಗುಣ පිරියෙන්න බෑ. මෛත්‍රිය අඩු වෙන්න බෑ. ජීවිතය තපෝ ජීවිතය කලකිරෙන්න බෑ. හේතුව ධර්මය දැක්කොත් මේක වැඩෙන්න ඕනේ. එහෙනම් වැඩිපුර උවමනා තියෙන කෙනා ඉක්මනට අදා ගන්න ඕනේ. ඉක්මනට එයාව අංග සම්පූර්ණ කරන්න ඕනේ. එහෙනම් වැඩිපුර බේත් දෙන්නේ එයාට නේද? බේත් වල තියෙන ධාරිතාව වැඩි කරනවා. වැඩිපුර පෙව්වාම ඉක්මනට සනීප වෙනවා. සුපිරිම බේත් ටික පොවනවා. සුපිරිම පීඩන කම්පන දීලා එයාව ඉක්මනට අදලා ගත්තාම එයා Tamanටත් වඩා ලස්සන ಗುಣධර්ම වලින් පිරීලා ලෙලදෙනවා දකින්ට මේ ලෝකේ හැමෝම කැමතියි. එහෙනම් මේ වාගේ අපගේ සිතට මේ කායික ප්‍රශ්න මේ වේදනාමය ප්‍රශ්න කල්පනා වෙනකොට මේ විදියට ලෝකෝත්තරව සිතලා සෑම දෙයක්ම කමඨාණක් භාවනාවක් කරගෙන අපට නිවෙන්න පුළුවන් නම් ඒ නිවීම තමයි අපගේ ජීවිතයේ මේ වාතයට කම්පණය වෙන්න නොදී පරිස්සම් කරන්නේ ඒක තමයි අපේ ආරක්ෂකයා එහෙනම් අපේ වේදනාව කායික ප්‍රශ්න කියන මේ දෙක මුල් කරගෙන ඇතිවෙන මේ චෛතසික පිළිබඳ අවබෝධය නැත්තම් අපි ඒක තුළින් නැවත නැවත මුලා වෙනවා නම් ඊතු ආකාරකම් උඩඟුකම් මාන්න්‍ය ආංකාරකම් හදනවා නම් තියෙන ගුණ ධර්ම විනාශ කරගෙන ක්ලේශ ධර්මයන් වඩනවා නම් එයා අනුසෝතගාමි වෙලා භවගාමි වෙලා පැවැත්මට කෙලෙස් එකතු කරන කෙනෙක් වෙලා එයා අසත්පුරුෂයෙක් වෙනවා එනා සෑම මොහතකම සත්පුරුෂයෙක් වෙලා ಗುಣධර්ම වඩ아가ගෙන මේ ගමන යහපත් ලෙස යන්න නම් අපගේ ජීවිතය මේ ગાථා රත්නය තුලින් මනාකොට සකසුරුවම් කරන්නට නම් අපට විශාල වගකීමක් තියෙනවා කායික ප්‍රශ්න වේදනාමය ප්‍රශ්න හැම එකක්ම ධර්මානුකූලව දැකලා ධර්මානුකූලව සිත සන්තෝෂයටපත් කරලා ධර්මානුකූලව අපේ බඹයක් විතර උස තියෙන කයයි සිතයි සැනසීමටපත් කරන්න ඕනේ. එහෙම වුණා නම් ධම්මානුපස්සනාව කියන ඒ වාතයට අපි කම්පණය වුන්නේ අපි ශක්තිමත් වුණා අනාගාමි ඵලයටපත් වුණා. ඒ වගේ තමයි අපි මේ තුනටම આવුවෙන්නේ නමුත් දිදාසේ සැපසේ ඉන්නකොට විවේකයෙන් ඉන්නකොට নানা ප්‍රකාර කරුණු එනවා අසුවලා ඒ කාලේ එකමත්තක රටක මෙහෙම කළා අසුවලා ඒ කාලේ ඒ වාගේ රටක මේ වගේ දෙයක් කළා. ආවල් ආවල් අය මගේ ජීවිතේ ආවල් ආවල් වකවානු වල මේ මේ දේවල් කළයි කියලා 1930 ගණන් වල ඒවා 1800 ගණන් වල ඒවා 1970 ගණන් වල 80 ගණන් වල ඒවා මතක් කර කර මේ සිතට අර දරපෝරණුවට දරදානවා වගේ දරදරා මේක අවුලවනවා මේ වාතයට මේ සිත කම්පණය වෙලා මුළු ඇඟම කැළඹිලා නිින්ද අතුරුදාන් වෙලා දාඩිය දාලා එක ඉරියව්වක ඉන්න බෑ ඒට ඇවිදිනවා මේට ඇවිදිනවා භාණ්ඩයක් ගන්නකොට වේගය වැඩි භාණ්ඩයක් තියනකොට වේගය වැඩි දොර හරිනකොට වේගය වැඩි දොර වහනකොට වේගය වැඩි අතුගාන වේගය දිහා බැලුවාම පොළවේ තියෙන ගල්ලිටම් ගැලවෙනවා වේගය වැඩි ඒ කියන්නේ සිත කම්පණයටපත් වෙලා සතරවෙනි වාතයෙන් එන්න එහෙනම් මේ ආකාරයට අපගේ ආයතන අයම සතර ආකාර වාතයට කම්පණය වෙනවා සතර සටිපට්ඨානයට අනුව එහෙනම් සතර සතිපට්ඨානයේ තියෙන මේ කාරණා හතරට අනුව මේ බඹය නිතරම කම්පණයටපත් වෙනවා මේක අපි අවබෝධ කරගන්නට අවශ්‍යයි මේක අවබෝධ කරගෙන මේ බඹයක් විතර උස තියෙන මේ කය නිවල දැම්මේ නැත්නම් මේක තුල තියෙන යථාර්ථය දැක්කේ නැත්නම් මේ ඉන්ද්‍රකීලය වාගේ මෙයා ශක්තිමත් නැහැ මෙයා අර මූදු වෙරළේ හිටවපු කණුවක් වාගේ නිකන් ඇඟිල්ලෙන් තල්ලු කරනකොට පැද්දෙන උන්චිල්ලා වාගේ මේකේ ඉන්ද්‍රකීලයක් වෙන්නේ කොහමද මේ ඉන්ද්‍රකීලය ගොඩාක් දුර්වල ඉන්ද්‍රකීලයක් උලඟට වැටෙන්න තරම් මෙයා දුර්වලයි කියන එක වටහා ගත්තාම අපට තේරෙනවා මේ වාතයට කම්පණය වෙන ස්වභාවය තාම පවතිනවා මෙයා ශක්තිමත් වෙලා නැහැ මෙයාව ශක්තිමත් කරන්නට ඕනේ. මෙයා ගොඩාක් ශක්තිමත් වෙලා ස්ථිර වුනේ නැත්නම් අපගේ ජීවිතයම ඉවරයි. ඒ කියන්නේ අපට ආර්ය කුලේ ඉපදෙන්න හම්බෙන්නේ කිසිම දවසක අපට මේ ලෝකේ මේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ නාම රූපات එක්ක සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. අපේ පැදුර දකින්නකොට අපට තරහා යනවා. අපේ කොස්ස දකින්නකොට තරහා යනවා. අපේ දත්මුරුසු අපට කඩන්න හිතෙනවා. ඇයි මේ සෑම නාමයක් රූපයක් දකිනකොට අරියට තරහා යනවා. ඇයි මේ වාතයට කම්පණය වෙන නිසා මේ කම්පණයේ පීඩණය දරාගන්න බැරි නිසා මුළු ਸਰවාංගයම දුකෙන් පෙළෙනවා දුකෙන් ලෙලදෙනවා එහෙනම් අපේ යකින්ද කීලෝ පටවින් සිතෝසියා චදොබ්බේ වාතේ අසම්පකම්පියෝ කියන මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය අපි ශ්‍රවණය කළා. මේ ගාථා රත්නය තුළින් භාග්‍යතුන් වහන්සේ තවත් කාරණාවක් මේ ලෝකෙට දේශනා කරනසේක ඒක තමයි චතු ආර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයට මේ ලෝකේ කම්පණයටපත් නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ හැම කෙනාම දුක දුක ඇතිවීමේ හේතුව නිදාස් කරන ක්‍රමවේදය නිදාස් කරන කමඨාන කියන මේ සතරේ තමයි නිරත වෙලා ඉන්නේ මේ කම්පණයට මේ වාත අතරේ පීඩණයට සෑම සත්‍යයක්ම අවුලා ඉන්නවා දුක් විඳිනවා රාතන් වහන්සේලා ඇරුණාම එහෙනම් අද දුක නැති කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම අත්තුසණ්ඩයි කියලා කිව්වාම දුක නැති කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ සෑම කෙනාම දුක කියන මේ වාතයට කම්පණය වෙලා ඉඳගෙන ඉඳීම දුකක් ඈරිලා ඉඳීම දුකක් වැඩිපුර සැතපීම දුකක් අඩු දාණය දුකක් වැඩි දාණය දුකක් එහෙනම් මේ සෑම තැනම දුක තියෙන බව දැනගත්තාම මේ දුක කියන වාතයට කම්පණය වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ ඒ වගේම තමයි මේ දුකට නිදාසට කරුණු හොයනවා දුක නිවා ගන්න ක්‍රම හොයනවා දුකට හේතු හොයනවා විසඳුම් හොයනවා උත්තර හොයනවා මේ වාතයට කම්පණය වෙච්ච නැති කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම මේ හැම කෙනාම මේ වාතයට කම්පණය වෙලා පාර දිගේ යනකොට වාහනයක් යනවා මොකද්ද ප්‍රශ්නේ සල්ලි අම්බ කරන්න අයරටක් යනවා ඒ කියන්නේ යාට බඩගින්න කියන දුකටනේ උත්තරේ හොයාගෙන යන ගමන් එයා දුකට හේතු හොයනවා වෙලේ වැඩ කරනවා ඇයි වැඩ කරන්නේ කියලා කිව්වම බත් ඕනේ ජීවත් වෙන්න මං වෙනුවෙන් ජීවත් වෙන අපි යපෙන්නන් ඉන්නවා ඒගොල්ලෝ පෝෂණය කරන්න එහෙනම් ඒ දුකට උත්තරේ නේද මේ කොටන්නේ එහෙනම් මේ ලෝකයේ සෑම රාජකාරියකම නිරත වෙලා ඉන්න සෑම සත්වෙක් දිහා බලනකොට සෑම සත්වෙක්ම මේ ලෝකේ දුකටපත් වෙලා ඒ දුකට හේතු හොයමින් ඒ හේතුයේ නිරතයටපත් වෙලා එහෙනම් දුක දුක ඇතිවීමට හේතු හොයාගත්තාම ඒ දෙන්නට ඒ ප්‍රශ්න වලින් මිදුනාට අරියන්නේ නැහැ. තවත් එකක් තියෙනවා. නිදාස් වීමේ ක්‍රමය දැන් පුරුදු කරන්න ඕනේ. හේතු හොයාගත්තට පස්සේ නිදාස් වෙන ක්‍රමේ පුරුදු කරන්න ඕනේ. දැන් මේ වාතයට කම්පණය වෙනවා. මම ප්‍රශ්නේ දන්නවා ප්‍රශ්නෙට හේතුවක් දන්නවා උත්තරයක් දන්නවා හැබැයි උත්තරේ තාම විසඳිලා නැහැ උත්තරේ දෙන්න පොරබදිනකොට විසඳ ගන්නකොට අන්න ඒක කම්පණයටපත් වෙනවා මේ ලෝකේ පවුල් වෙලා දරුවෝ හදන සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගියා බලනකොට චතුරාර්ය සත්‍ය මේ ලෝකෙට දේශනා කරන බව පිළිඹු වෙනවා පැහැදිලි වෙනවා ඒක තමයි එයා මේ ලෝකේ කාමයේ කින දුක විඳලා දරුවේ පිළිසිඳු කරනකොට ඒ දරුවා ප්‍රසූත වෙන දවසේ විශාල දුකක් විඳිනවා. මේ දරුවාට දැන් අවුරුදු 25ක විතර රාජකාරියක් කරන්න තියෙනවා දුක. දුකට හේතුව තමයි එයා පංචකාමයන් විදවලා ගී ජීවිතයට පැමිණීම ඒකේ නිදාස තමයි මේ දරුවා සුගතිකාමි කරවීම අනාගත දුකේට තින ඒ උත්තරය මෙයා තුලින් ලබා ගැනීම. එතකොට උත්තරයට අනුව මෙයාට උගන්වන්න හදනවා, හොඳ රස්සාවකට යවන්න හදනවා, සමාජයේ වැදගත් තැනකට, නිලයකට, බලයකට යවන්න හදනවා. අනාගත දුකවලට උත්තරේ බලාපොරොත්තු වෙන්නේ ධර්මයේ කදලා අධ්‍යාපනයේ දීලා විශාල රැකියාවක් කරන් දීලා ඒ යහපත් තැනට හදන්නේ ඇත්තටම අපි වයසට යනකොට ලෙඩ වෙනකොට ඒ දරුවාගෙන් යැපෙන්න නේද? එහෙනම් දුකට උත්තරයක් තමයි ඒ දරුවාට දෙන අධ්‍යාපනය. දුකට දෙන උත්තරයක් තමයි ඒ දරුවාට දෙන ආරක්ෂාව, ආහාර පාන, ඒ රස්සා අධ්‍යාපන හැම එකක්ම. හැබැයි ඒ දරුවා ඒක කළේ නැත්නම් මේ හැම දෙයක්ම විනාශ වෙනවා නේද? ඒ දරුවා ඒ දේ කළාම අපි ප්‍රාර්ථනා කරන විදියට ඒ යුතුයකා වාක්‍යෙන් ඉෂ්ට වෙනකොට අපි නිදාස් වෙනවා නේද? සාන්තියටපත් වෙනවා නේද? එහෙනම් දරුවෙක් ඉපදිලා එයා අපට කරන අන්තිම සේවාව වෙනකම් මේ ක්‍රමක්‍රමයෙන් බැලුවාම දුක දුක ඇතිවීමට හේතුව නිදාස් වෙන ක්‍රමය ආ නිදාස් වීම කියන මට්ටම් අතරක් පවතිනවා. මේ ලෝකයේ සෑම කෙනාගේම චර්යාව අරන් බලනකොට ඒ චර්යාව තුළින් චතුරාර්ය සත්‍ය පේනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ හැමතැනම තියෙනවා නම් ඒ චතුරාර්ය තුලින් ඇතිවෙනා වූ කම්පණය තමයි චතුබ්බි වාතේ අසම්ප කම්පියෝ කියන භාග්‍යතුන් වහන්සේගේ ගාථා රත්නය මේ ගාථා රත්ණයට අනුව අපට පෑදිලිව පේනවා භාග්‍යතුන් වහන්සේ මේක කියලා තින්නේ සංඝ ගුණයක් වශයෙන් ඉදම්පි සංඝේ රතනං පනීතං එහෙනම් මේ සංඝ ගුණය අපි තුල තියෙන තාක්කල් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල කිසිම දවසක ජාතිය ජරාවක් බවටපත් වෙන්නේ නැහැ. හේතුව මේ කම්පණය නිදාසනවයි කියලා කියන්නේ සෝවාන් ඵලයෙන් නිදාස් වෙනවා සකු르දාගාමි ඵලයෙන් නිදාස් වෙනවා අනාගාමි ඵලයෙන් නිදාස් වෙනවා අරියත් භාවයෙන් නිදාස් වෙනවා ඒ කියන්නේ එයා සදාටම නිදාස් වෙලා විමුක්තියටපත් වෙලා එහෙනම් සතර ආකාර චතුරාර්ය සත්‍ය කම්පණය සතරමා භූත කම්පණය සතර සතිපට්ඨාන කම්පණය කියලා අපි ආකාර හතරකින් විතර මේක සාකච්ඡා කළා. එහෙනම් සතරමා භූතයන්ගෙන් ලැබෙන කම්පණය පිළිබඳ අපට දැන් අවබෝධයි මේ සලායතන ඒ මට්ටම් අතරින් ඒ වාතයේ කම්පණයෙන් පරිස්සම් වෙන ක්‍රමවේදය ගැන අපට අවබෝධයි ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතිවෙනා වූ කම්පණයෙන් මේ වාත හතරෙන් මේ ආයතන අය පරිස්සම් කරන ධර්මතාවය පිළිබඳ අපට අවබෝධයි. සතර සතිපට්ඨානය තුලින් ඇතිවෙනා වූ සතර දිසාවේ කම්පණය චතුබ්බේ වාතයෙන් නිදාසෙන ක්‍රමවේදය පිළිබඳව පරිස්සමන ක්‍රමවේදය පිළිබඳ අපට අවබෝධයි. එනා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් යන මේ මාර්ගඵල හතරෙන්ම නිදහස් වෙලා විමුක්තියටපත් වෙන්න ඕනේ මේ කම්පනයත් අපට ඇති වෙන චතුබ්බේ වාතයේ අසම්පකම්පියෝ හේතුව භාග්‍යතුන් වහන්සේ මේ පල්ලයන් කියන ගාථාවේ සංඝ කියලා වචනයක් කියනවා සංඝ කියලා කියන්නේ මාර්ගඵලලාභින්. එහෙනම් මාර්ගඵලලාභින්ට ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල චතුබ්බි වාතයක් තමයි එන්න ඕනේ. එහෙම සතර දිසාවේ වාතයක් නැතුව පුදුජන වාත එන්න පුළුවන් කමක් නැහැ. හේතුව සංඝයාට ගාථාවක් පිනනවා සංඝයාගේ ಗುಣ වර්ණනා කරන ලබනවා සංඝයාට කිසිම තැනක විනයක් පනවලා නැහැ ඒ කියන්නේ සංඝයා කියන්නේ මාර්ගඵලලාභී බික්කු බික්කුණී කියලා කියන්නේ පුදුජනයි හැම තැනම විනය තියෙන බික්කු බික්කුණී කියන වචනය එහෙනම් සංඝයාට කියලා කිසිම සංඝ කියන වචන පාවිච්චි කරලා විනයක් දාලා නැහැ. හේතුව සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන උත්තමයන් වහන්සේලාට මේ ලෝකේ විනයක් සීලයක් නැහැ. උන්වහන්සේලා සතර අපායටපත් නොවි ඉදිරිය බලා ගමන් කරන ඒකාන්ත වශයෙන්ම අටවෙනි භවයට නොපැමිණෙන උත්තමයන් වහන්සේලා එහෙනම් අපට මේ ලෝකේ සංඝයෙක් වශයෙන් ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් ඉන්නකොට ජීවත් වෙනකොට අපට වාතයන් හතරක් තියෙනවා සතර දිසාවේ වාතයක් ඒක තමයි සෝවාන් ඵලය පිළිබඳ කම්පණය සකු르දාගාමි ඵලය පිළිබඳ කම්පණය අනාගාමි ඵලය පිළිබඳ කම්පණය අරියත් භවය පිළිබඳ කම්පණය යම්කිසි ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා නම් අත්උස්සලා කියන්න මට මේ කම්පණය නැහැ කියලා කිසිම විටක කියන්න බෑ මේ භවයේ සෝවාන් වුණත් ඇති කියන කම්පණය අපි තුල නැද්ද ධර්මයක් නාම රූප වලින් සම්මා දෘෂ්ටියෙන් එනකොට මේක තුල තියෙන ගැඹුරුතාවය තේරෙන්නේ නැති වෙනකොට සකු르දාගාමි ඵලයේ දැනුම මට නැහැ මේකේ ගැඹුරු දේවල් මට තේරෙන්නේ නැහැ කියන කම්පණය අපි තුල නැද්ද මේ නාම රූපවල මට්ටම් 32ක් පේන්නේ නැති වෙනකොට අනාගාමි උත්තරමයේ තුල තියෙන ඒ ගැඹුරු ධර්මයේ විදර්ශනාව මා තුල නැහැ කියලා මේක ලබා ගන්න මේ ඥානය පාළ වෙන්න පාළ කරවන්න අපි කම්පණයටපත් වෙච්ච අවස්ථාව අපේ ජීවිතේ නැද්ද මේ සසර දුකයි මේ භවයේ දුකයි මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ, ඈතර වෙන්න ඕනේ කියලා රාදවල් දෙකේ උලතිබ්බා වාගේ ධක්මිටි කාගෙන භාවනා කරලා තියෙනවා, ආහාර පාන නැතුව දුක් විඳලා තියෙනවා. ඒ කියන්නේ අරියත් බෝධියේ කම්පණය අපි තුල නැද්ද? එහෙනම් මේ සතර ආකාර මාර්ගඵල හතර පිළිබඳ කම්පණය ඒ සතර දිශාවේ වාතයට කම්පණය වෙන සංඝයා මේ ලෝකයේ සිටිනවා සංඝයාට මේ කම්පණය පවතිනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කම්පණයටපත් වෙන්න එපා ඒ සතර දිසාවේ වාතයේ පීඩණයටපත් වෙන්න එපා නිදහස් වෙන්න නිදාස භුක්ති විඳින්න මේ ක්‍රමයට ඉන්න පුළුවන් නම් අසම්පකම්පියෝ වෙන්න පුළුවන් නම් ඒ විදියට ආර්ය මාර්ගයේ ජීවත් වෙන්න පුළුවන් නම් එයා විතරයි මේ ලෝකේ සංසාරෙන් එතර වෙන්නේ ඒකයි භාග්‍යතුන් වහන්සේ පල්ලෙයා ගාථාවලින් කියන්නේ තතුපමං සප්පුරිසං වදාමේ යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති අරිය සත්‍යාන් මෙන අරිය මාර්ගය සත්‍යාන් ගවේෂණය කරලා පස්සති ඒ විදියට ඒක දැකලා ඒ විදියට තථාගතයන් වහන්සේගේ සරණ යනවනම් කෙනෙක් එයා ඒ ආර්ය සංඝ බවටපත් වෙනවා එයා තුළ මේක සංඝ ගුණයක් බවට පත් වෙනවා. එහෙනම් මේ ගුණය එයා තුළ පවතින මණිකක්. එහෙනම් ඒ මණිකේ ශක්තිය බලයෙන් එයාගේ ಗುಣධර්ම වල බලයෙන් එයා තුළ පවතිනා වූ සීලයේ විනය බලයෙන් ඒකාන්ත වශයෙන්ම එයා මේ සතරමා භූත වලින් සුවපත් වෙනවා චතුරාර්ය සත්‍යයෙන් එයා සුවපත් වෙනවා පටිච්ච සමුප්පාදෙන් යා සෝපත් වෙනවා භවගාමි ජීවිතෙන් එතර වෙනවා සතර සතිපට්ඨානෙන් එයා සුවපත් වෙනවා මාර්ගඵල අතරින්ම එයා සුවපත් වෙනවා හේතුව ජාතිය ජරාවක් දුකක් ඇති වෙන්නේ මේ ඉන්ද්‍රකීලයේ වාගේ මේ සතර ආකාර කම්පණයෙන් අපි නිදාස් වෙලා හිටියොත් කවදාවත් දුකක් දෝම නැස්සයක් ඇති වෙන්නේ නැහැ මේ ඉන්ද්‍රකීලයක් වාගේ මේ සතරමා භූත වලින් ඇතිවෙන මේ ගනුදෙනුවෙන් නිදාස් වෙලා හිටියොත් එහෙනම් මේ ગાථා රත්ණය අපගේ ජීවිතයේ උත්තරීතර කමඨාණක් වුණා අපි මේ ලෝකේ ඇයි දුක් විඳින්නේ මොකද්ද අපිට තියෙන ප්‍රශ්නය කෙලෙස් ඇති වෙන්නේ කොහමද කොයි ආකාරයෙන්ද කියන අවබෝධය තථාගතයන් වහන්සේ මේ ගාථා රත්නය තුලින් අපට දෙවා වදාලා එහෙනම් මහා කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ අපට මේ අටවෙනි ගාථාව දේශනා කරලා අපගේ ජීවිතය මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන අඩුපාඩු හදා ගන්නට අවශ්‍ය සෑම කමඨාණක්ම මේ ගාථා රත්නය තුලින් තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා ඉවරයි මේ ගාථා රත්නය තුලින් අප සතර ආකාරයේ සතර ආකාර වාතය ගැන අපි බැලුවා එහෙනම් වාතයන් 16ක් අපට අවුනා 16 මට්ටමින් මට්ටම් හතරක් අපි සාකච්ඡා කළා. එහෙනම් මේ වාතයන් වලට අපි තාම අවුවෙමින් පවතිනවා. අදවතට එකඟව අපි ඒක දන්නවා. එහෙනම් අදින්දලා මේ වාතයන්ට අසු නොවි ජීවත් වෙන ක්‍රමවේදය අදමෝ. අදින්දලා අපගේ ජීවිතය ශක්තිමත් කරමු. ඉන්ද්‍රකීලයක් වගේ මේ ආයතන අය ඉන්ද්‍රකීලයක් වගේ ශක්තිමත් කරමු. අපගේ චරිතය අපගේ විනය ශක්තිමත් කරමු ඉන්ද්‍රකීලයක් වගේ. අපි රකින සීලය ශක්තිමත් කරමු ඉන්ද්‍රකීලයක් වගේ මේ විදියට අපට ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවයේ පිරිණිවීම කිසිම කෙනෙකුට නවත්තන්න බෑ අපි සංඝ අපි ඒකාන්ත වශයෙන්ම සුවත්ියෝතු අපි සුවයටපත් වෙනවා. එනම් මේ ගාථා රත්නය තුලින් අපි සතර ආකාරයකින් මේ සතර දිසාවේ වාතයේ කම්පණය ඒ කම්පණයෙන් නිදාස් වෙන කමඨාන සාකච්ඡා කළා. මේ ගැඹුරු ධර්මතාවයේ මට්ටම් අතරකින් අපි සාකච්ඡා කළා. එහෙනම් මේ ගාථා රත්නය අපගේ ජීවිතය චරිතය බවට පත් වෙන්න ඕනේ. අද ඉඳලා අපගේ සීලය විනය කමඨාන භාවනාව බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මේ ආකාරයෙන් මේ ගාතාව මේ කමඨාන මේ නිර්වාණ පණිවිඩය අපගේ ජීවිත කාලෙම පුරුදු කරලා පුහුණු කරලා මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය සතර ආකාර වාතයෙන් කම්පණයට වෙන්න ඉඩ නොදී මේක පරිස්සම් කරලා මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිණිවෙන්නට මේ අටවෙනි යටින්ද කීලෝ කියන මේ ගාථා රත්නය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි